යහපත යහපත ලෙසෙන්ද අයහපත අයහපත ලෙසෙන්ද දකින නොවනැත්තා සාරවත් වූද යහපත් වූද ධර්මානුකූල ජීවිතයක් සඳහා මඟ කියන බුදුදහමම Tamanගේ ජීවිතය කරා සමීප කරගන්නවා. අලුත් සිතුවිලි තුළින් නැවුම් බලාපොරොත්තු තුළින් මේ අලුත් අවුරුද්ද තුළ ඔබේ ජීවිතය ධර්මානුකූල ජීවිතයක් බවට පත් කරගන්නට මඟ කියන බෞද්ධ රූපවාහිනී ධම්ම සභා මණ්ඩපයේට අද ඔබ අප කෙරෙහි මෙත් සිතින් යුතුව වැඩම කොට වදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ දේශකයාණන් වහන්සේ අප සියලු දෙනාම දොහොත් මුදුනත් තී තබා සාදුනාද පවත්වමින් පිළිගනිමු සාධු සාධු සාදු සුපින්නතුනි ලොව ඇති දානයන් අතරින් අග්‍රවන ශ්‍රේෂ්ඨ වන මෙම උතුම් ධර්ම දානමය පින්කමේ තම සදැහැති දායකත්වයේ දරමින් කටයුතු කරන්නට දෙන්නේ නුගේගොඩ පදිංචි ගයන්තී කහවිට මහත්මිය ප්‍රධාන එම පවුලේ ඥාතීන් හිතමිත්‍රාදීන් පිරිස ඒකරාශී වීමෙන් ඒ සදහත්තන් එලෙසින් සිහිපත් කරමින් ධර්ම ශ්‍රවණයට පෙර ආතව තිසරණ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 පිනතනි තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ අති උතුම් ශ්‍රී සද්ධර්ම යම් කෙනෙක් ශ්‍රවණය කරනවා නම් එයින් ලැබෙන ආනිසංසයත් ශ්‍රවණය කරන්නන්ට ශ්‍රවණය කිරීම සඳහා දානය කිරීමෙන් ලැබෙන ආනිසංසයත් අසීමාන්තික බව නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරලා මේ අය මනාව දන්න නිසා ඒ පිළිබඳව කරුණු කාරණා දිගට මේ අවස්ථාවේ සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද ධර්ම දේශනාවේ මාතෘකාව ආලවක සූත්‍රය සංයුක්ත නිකායේ සඝාත වර්ගයේ 10 වෙනි යක්ක සංයුක්තයට අයිති වෙන 12 වෙනි ආලවක සූත්‍රය. මේ සූත්‍ර දේශනාවෙන් සිදු කරන තුන්වෙනි ධර්ම දේශනාවයි අද මේ මොහොතේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මීට කලින් මේ දේශනාවෙන් දේශනා දෙකක් මේ සූත්‍රයෙන් සිදු කරලා තියෙනවා. අද තුන්වෙනි කොටස දීර්ඝ සූත්‍රයක් නිසා කොටස් හැටියට මේ සූත්‍රය සාකච්ඡා කරන්නේ. ආලවක සූත්‍රය ආලවක යක්ෂයා দমনය කරන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රය. පිරිත් පොතෙන් අපි හැමෝම ආලවක සූත්‍රයේ පිළිබඳව අහලා තියෙනවා. නමුත් ආලෝක සූත්‍රයේ සඳහන් වෙන්නේ පිරිත් පොතේ සඳහන් වෙනවා සංයුක්ත නිකායේ තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. විශේෂ කරුණු රාශියක් අන්තර්ගත සූත්‍රයක්. අපි විශේෂ කරුණු රැසක් මුල් අනුශාසනා දෙකේදී සාකච්ඡා කළා. මේ ආලවක යක්ෂයා බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න 8ක් අහනවා. අපේ පින්තුන් ආලවක සූත්‍රයේ කියවලා නිසා දන්නවා. ප්‍රශ්න 8ක් එයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මෙයා මතක් කරනවා මේ ප්‍රශ්න 8ට උත්තර දුන්නේ නැත්නම් දෙපයින් අල්ලලා සක්වලින් එහා පැත්තට විසි කරනවා. එහෙම නැත්තං හදවත වික්ෂෝපයට පත් කරනවා. එම නැත්තං හදවත පලනවා චිත්ත වික්ෂෝපයට පත් කරනවා නැත්තං හදවත පලනවා කියලා ප්‍රකාශ කරනවා මෙයාට උත්තර දුන්න නැත්තං. මොකද කලින් මෙයාගේ විමානයට ආපු ඇතැම් දෙවිවරුන්ට සහ තාපසයන්ට මෙයා මේ විදිහට කරලා තියෙනවා. මේ ප්‍රශ්න අහලා උත්තර දෙන්න බැරි වෙච්ච නිසා. මෙයා අහන්නේ ප්‍රශ්න 8යි. හැබැයි මේ ප්‍රශ්න 8 සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි හරියටම විසඳන්න පුළුවන්කම තියෙන්නේ. වෙන කිසි කෙනෙකුට විසඳන්න බෑ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් ආලවක යක්ෂයාගේ දෙමව්පියෝ මේ ප්‍රශ්න අට අහලා උත්තර හොයාගෙන තිබුණා. තරුණ ආලවක යක්ෂයාට ආලවකට මේ දෙමව්පියෝ මේ ප්‍රශ්න ටිකත් උත්තර ටිකත් ඉගැන්නුවා. එයාට හොඳට පාඩම් තිබුණා. නමුත් අවුරුදු දහස් ගණනක් ගෙවෙනකොට මෙයාට උත්තර ටික අමතක වුණා. ප්‍රශ්න ටික මතකයි. හැබැයි මේක තාම වටින නිසා මෙයා කල්පනා කරනවා මේ ප්‍රශ්න ටික ආරක්ෂා කරගන්න ඕන යම් දවසක කාගෙන් හරි මට මේක විසඳගන්න ලැබෙයි කියලා ಜಾති හිඟුලක කියන විශේෂ පෑනකින් මෙයා මේ ප්‍රශ්න ටික ලියා ගන්නවා හතරම් රන් පතක ලියා ගන්නවා. ලියලා බොහෝම ආරක්ෂාකාරීව තමයි තියාගන්නේ. අන්තිමට බුදු පියාණන් වහන්සේ ළඟ මෙයාගේ දැන් මාන බිඳිලා ඉවරයි. අන්තිමට තීරණය කරනවා මේ ප්‍රශ්න හතරට උත්තර ඉල්ල ගන්න ඕනේ. උත්තර දුන්නේ නැත්නම් අර වැඩේ තමයි කරන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආලවක ප්‍රශ්න අහන එක ඔබේ වැඩක්. උත්තර දෙන එක මගේ වැඩක්. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ මගේ චිත්ත වික්ෂෝපයට පත් කරන්නවත් මම සක්වල ගලින් එහාට විසි කරන්නවත් මගේ හදවත පලන්ඩවත් පුළුවන් පුද්ගලේ මම දකින් නෑ ලෝක දහතුවේ ඔබේ ප්‍රශ්න ටික අහන්ඩ මං ඒක විසඳනවා කියල කියනවා. මේ වෙලා තමයි යාලෝකයක්ෂයා පළවෙනි ප්‍රශ්නය හනවා. ගාතාවකින් අහන්නේ ප්‍රශ්න 8යිනේ තියෙන්නේ. මෙයා අහනවා කින්සූද විත්තං පුරිසස්ස සෙට්ටං කින්සූ සුචින්නෝ සුකමාවහාති කින්සූ හවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිත මාහු සෙට්ටං මේ තමයි මෙයා අහන පළවෙනි ප්‍රශ්න හතර මේ ගාථාවේ ප්‍රශ්න හතරක් තියෙනවා බුදු පියාණන් වහන්සේ මෙයාට උත්තරය සපයනවා ගාතාවකින්ම සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුකමාවහති සච්ඡං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ටං ඉතින් මේ වාගේ බොහොම කෙටියෙන් තමයි ආලෝකයට මේ ප්‍රශ්න විසඳලා දෙන්නේ ආලෝක යක්ෂයාට ඉතින් මෙච්චර කෙටියෙන් විසඳන ප්‍රශ්න අවබෝධ කරන්න යාට පුළුවන්ද? අපට බැරි වුණාට ආලවකට පුළුවන්. ආලෝකය කියලා කියන්නේ ඒ තරම් පුදුම පුණ්‍යවන්තයෙක්. මහ ප්‍රතාපවත් යක්ෂයෙක් පුණ්‍යවන්ත යක්ෂයෙක්. ඒ පුණ්‍යවන්ත බව මේ සූත්‍රයේ මුලම පැහැදිලි වෙනවා. මැදදිත් ඒක පැහැදිලි වෙනවා. මිනිස්සු මිනිස්සු කනකොට භයානක රූපයක් මවල හරියට ගහක මුලක් කනවා වගේ තමයි මිනිස්සු කනවා කියලා සඳහන් කරන්නේ මේ යක්ෂයා. ඒනට මිනිස්සුන්ගේ කෙස් වගේ දේවල් හැපෙන්නේ නැහනේ. හැපෙන්නෙත් නැහැ ඉක්මනට දිරන්නෙත් නැහැ. සඳහන් කරන ආලෝක යක්ෂයාට අපේ කෙස් නවනීත පිටක් වගේ හැපෙනවා කියලා. මොනවාද නවනීත කියලා කියන්නේ? වෙඬරු වලට. අද නම් අද කියනවනම් බටර් වගේ දේවල්. යම්සේ බටර් හැපෙනවද එයාට කෙස් හැපෙනවා කියලා සඳහන් කරනවා ඒ විදිහට. තරම් පුණ්‍යවන්තයි. ඒක පිනක මහිමයක්. කෙසේ වෙතත් යක්ෂයෙක්. ඉතින් මෙයා තමයි මෙයාට මේ කෙටියෙන් තමයි මේක විසඳලා දෙන්නේ. හොඳට ධර්ම අවබෝධය කරන්න පුළුවන් ශක්තියක් එයාට තියෙනවා. මේ ප්‍රශ්න හතරෙන් පළවෙනි ප්‍රශ්නේ අපි අද දේශනාවේදී සාකච්ඡා කරමු. මේක සාකච්ඡා කරලා ඉවර කරන්න බෑ. නමුත් සූත්‍රයේ ගොඩාක් දිග නිසා අපි කෙටියෙන් පළවෙනි ප්‍රශ්නේ විතරක් සාකච්ඡා කරන්න බලමු. කින්සූ දවිත්තං පුරිසස් සෙට්ටං. එතන විත්තං කියලා කියන්නේ ධනයට. කින්සූ දවිත්තං. පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මේ ලෝකේ තියෙන ධනය කුමක්ද කියලා තමයි මේ අහන්නේ. භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මේ ලෝකේ තියෙන උතුම්ම ධනිය තමයි ශ්‍රද්ධාව. එතකොට ලෝකේ තියෙන ඉහළම ධනිය ශ්‍රද්ධාවයි. අපි හිතන දේවල් එකක්වත් අපි ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ නෑ කවදාවත්. අපි ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ධනිය ශ්‍රද්ධාවයි. එහෙමනම් අපි ශ්‍රේෂ්ඨද? අපි ගාවේ ශ්‍රද්ධාව තියෙනවද? ශ්‍රද්ධාව තියෙන ප්‍රමාණයට අපි ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයෙන් පිළිගනීවි. එමනම් කල්පනා කරන්න ඕනේ ශ්‍රද්ධාව අපි ගාව තියෙනවද? තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ ගමනක් යන්න ලෑස්ති වෙන කෙනෙක් අනුපූර්ව ප්‍රතිපදාවක ගමනක් යන්න ඕනේ. එහෙම නැත්නම් මැදින් මැදින් තනින් තනින් එල්ලිලා පුළුවන් ද වැඩක් කරන්න. පිළිවෙලට වැඩක් කරන්න ඕනේ. පිළිවෙලට කරපු කෙනා තමයි ජයග්‍රහණය හොයාගන්නේ. එහෙම මෙහෙම කරපු කෙනා කොතන හරි තැනකදී අතරමං වෙනවා. කොතන හරි අතරමං වෙනවා. ඒ නිසා මේ ශාසනෙත් තියෙනවා පිළිවෙලක්. හැම දෙයකම තියෙනවා පිළිවෙලක්. හැබැයි අපි ගාව පිළිවෙල අපි ගාව පිළිවෙල හරි අඩුයි. ඒ නිසා අපි මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබනවා පින්වතුනි හරි අඩුයි. ඒ වුණාට තාමත් ධර්මයේ ප්‍රතිඵල නැද්ද? මේ ධර්මයේ ප්‍රතිඵල 99යි. කෙනෙක් කියනවා එදා මගඵල ලැබුවට අද මගඵල ලබන්න බෑ කියලා. එදා මගඵල ලැබුවා වගේම අදත් මගඵල ලබන්න පුළුවන්. ඒක දේශනා කරන්නේ බුදු පියාණන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවුරුදු තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තව අවුරුදු 5000ක් කල් යනකම් මේ ශාසනයේ මගඵල ලබන්න හොඳටම පුළුවන් කියලා. ඒක බුද්ධ දේශනාවයි ඒක වෙනස් වෙන්නේ නැහැ. පළවෙනි 1000 රහතන් වහන්සේලා වැඩි දෙවෙනි 14 රහතන් වහන්සේලා වැඩි ඒ වගේම සකදාගාමි අනාගාමීන් වහන්සේලාත් වැඩි තුන්වෙනි 1000 සකදාගාමීන් අනාගාමීන් වැඩි හතරවෙනි 1000 අනාගාමීන් සෝවාන් අය වැඩි සකදාගාමීන් සෝවාන් අය වැඩි පස්වෙනි 1000 සෝවාන් ආර්ය ශ්‍රාවකයෝ වැඩි ඒ කියන්නේ රහතන් වහන්සේලා නෑ නෙමේ සෝවාන් අය වැඩි සකදාගාමී අනාගාමී අරිහත් අයත් ඉන්නවා ඉතින් දැන් මේ ගෙවෙන්නේ කීවෙනි දාහද? තාම යන්තම් තුන්වෙනි දාහ. ඒකත් ඉවර නෑනේ 2559 නේ තාම. තව එහෙමමයි. අපි කියනවා තාම මගපල ලබන්න දැන් බෑ කියලා. අපිට නම් බැරි වෙලා තියෙනවා. හේතුව අපි ගාවේ ඒ පිළිවෙල අපි ගාවේ පිළිවෙල නෑ. නමුත් ලෝකේ රහතන් වහන්සේලා නැද්ද? ඉන්නවනේ ඕන තරම්. සකදාගාමීන් අනාගාමීන් නැද්ද? ඉන්නවා. මේ රටෙත් සෝවාන් ආර්ය ශ්‍රාවකයෝ එහෙම නැහැ කියලා අපි කාටවත් කියන්න අපි කාටවත් කියන්න බෑ මොකද හොයන්න බෑනේ. නමුත් තායිලන්තයේ බුරුම ඒ වගේ රටවල් වල අදත් රහතන් වහන්සේලා වැඳගන්න වැඳගන්න පුළුවන්. අදත් රහතන් වහන්සේලා ඉන්නවා. මහා 이르දිමත් රහතන් වහන්සේලා ඉන්නවා. සාමාන්‍ය රහතන් වහන්සේලා නෙමෙයි. 이르දිමත් රහතන් වහන්සේලා මහා ප්‍රාතිහාර්ය තියෙන රහතන් වහන්සේලා ඒක රහතන් වහන්සේ නමක් පිරිනුවම් පෑවා 2003 බුරුමේ ආසේ 2003 නම් වැඳගන්න තිබුණා 2004 පිරිනුවම් පෑවා පුදුම 이르දිමත් රහතන් වහන්සේ නමක් අදිෂ්ඨාන කරලා පිරිනුවන් පාන්නේ සදහවතුන්ගේ පින් වර්ධනය වීම උදෙසා දැක සතුටු වීම උදෙසා මගේ ශ්‍රී දේහය විනාශ නොවී පවතින්න ඕනේ කියලා උන්වහන්සේ අදිෂ්ඨාන කරලා පිරිනුවන් පාන්නේ අදත් බුරුමේ ගිහිල්ලා වඳින්න පුළුවන්. කන්ඩියුන් ෂැඩෝ කියන නමින් තමයි උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. බුරුමේ සමහර රහතන් වහන්සේලා පිරිනුවන් පානවා ධාතුන් වහන්සේලා විසිරෙන්න ඕන කියලා. මේ මාදෂ්ඨාන කරාම මේ ධාතුන් වහන්සේලා විසිරෙන ආකාරය හරි ආශ්චර්යමත්. මේ තාමත් උන්වහන්සේලා වැඩ ඉන්නවා. තාමත් ධාතුන් වහන්සේලා විසිරෙනවා. පිරිනුවන් පාපු අති උත්තමයන්ගේ දේහ තාම දකින්නේ පුළුවන් එහෙනම් තථාගත සම්බුද්ධ භාෂිතේ කවදාවත් ලෝකේ වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ නැහැ අපි හැමෝටම අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා ඒ ප්‍රතිපදාවේ ගමන් කරන ඕනම කෙනෙක් මේ ශාසනයේ ප්‍රතිඵල ප්‍රතිඵල ලබනවා ඒකට අපි සංසාරේ කරපු පිණුත් ඕනේ ප්‍රහේතුක ප්‍රතිපත්තියකුත් ඕනේ ඉතාම කෙටියෙන් කරන දේශනාවල් අවබෝධ කරගන්න තරම් පින් දියුණු වෙලක් තියෙනවා නම් ඒ මග බොහොම ලේසියෙන් අපිට අපිට ලැබෙනවා. නමුත් එහෙම නෑ කියලා අපි අල්පෝත්සුක වෙලා හරියන්නේ නෑ. එහෙනම් අපි එතෙන්ට එන්න අද අද උත්සාහ කරන්න ඕනේ. සමහර දේශනාවල් සමහර අයට බුදුරජාණන් වහන්සේ කරලා තියෙන ඊටාම කෙටියෙන් බුදු පියාණන් වහන්සේ එක වචනයක් එක වචනයක් ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරාම උන්වහන්සේට වචන කීයකින් ඒක අවබෝධ වෙනවද? ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ මල්ලි ඥාති මලනුවන් බුදු පියාණන් වහන්සේ තරමට බුදු පියාණන් වහන්සේ තරම් ලස්සන නෑ පිරිනිවන් පෑවට පස්සේ එක වෙලාවක උන්වහන්සේ බුද්ධ ආසනයේ වැඩ ඉන්නකොට දෙවිවරු කල්පනා කරනවා අපිට එක තථාගතයන් වහන්සේ නමක් නැතිකොට තවත් තථාගතයන් වහන්සේ නම පහළ වෙලා කියලා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ දිහා බලලා නමුත් බුදු පියාණන් වහන්සේත් එක්ක සංසන්දනය කරනකොට උන්වහන්සේ දූවිල්ලක් තරම්වත් නෑ භාග්‍යතුන් වහන්සේ ළඟ. නමුත් ඒ තරම් මහා ප්‍රාතිහාර්යයන් සහ ශක්තියින් තිබුණාය. බුදු පියාණන් වහන්සේ එක වචනයක් දේශනා කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වචනේ ඇතුළෙන් බණපද 60000ක් අවබෝධ කරනවා. ඒ තරම් මහා ශක්තියක්. ඒ නිසා තමයි යාළුවකටත් මේ වාගේ එයා අහපු ප්‍රශ්න වලට ඉතා කෙටි උත්තරයක් දෙන්න යාට ඒක මනාව අවබෝධ කරන්නේ පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙනම් අපි අපේ ශ්‍රද්ධාව කොතනද තියෙන්නේ කියන කාරණාවයි කල්පනා කෙරුවේ. අපිට ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාවක් නැහැ. අපිට බුදු පියාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවකුත් නැහැ. අපිට සංසාරයෙන් එතර වෙන්න මග කියලා දුන්න අති උත්තමයන් වහන්සේ කියන ශ්‍රද්ධාවක් අපි ගාව නැහැ. ඊට වඩා ශ්‍රද්ධාව තියෙන දේවල් නැද්ද අපට? තියෙනවා. අපි ගාව ඊට වඩා වෙනස් දේවල් වලට ශ්‍රද්ධාව ශ්‍රද්ධාව තියෙනවා ශ්‍රද්ධාව තියෙන්න ඕන දේවල් වලට වඩා වැඩියෙන් මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන විශ්වාසය ඒක තව අර්ථ කීපයකට වෙනස් කරන්න පුළුවන් මෙතනදී අපි විශ්වාසය කියන කාරණාව ගත්තොත් අපිට ධර්මයට වඩා ධර්මයට වඩා විශ්වාස නැද්ද අපි කරන අධ්‍යාපන ක්‍රමය ගැන තියෙනවා ධර්මයට එච්චර විශ්වාසයක් අපිට අපිට නැහැ ශිෂ්‍යත්ව විභාගේ පාස් කරලා සාමාන්‍ය පෙළ විභාගේ පාස් කරලා ඊට පස්සේ අපි කල්පනා කරනවා මොනවද උසස් පෙළට කරන්නේ මේ વિષය මේ વિષය මේ වර්ගය තෝරගත්තොත් අනාගතයේ රැකියා අවස්ථා වැඩියෙන් තියෙයි මුදල් වැඩියෙන් උපයන්න පුළුවන් වෙයි ඉහළ රැකියාවක් ලබා ගන්න පුළුවන් වෙයි ඒ නිසා මේ මේ මාධ්‍යෙන් මේ මේ විෂයන් හරහා මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ඊළඟට මම දියුණු කරනවා කියලා අපි අපිට ඒ ක්‍රමය පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙනවා මේ පැත්තෙන් ගියොත් මට මෙහෙම යන්න පුළුවන් වෙයි කියලා. නමුත් ධර්ම මාර්ගයේ පැත්තට එහෙම විශ්වාසයක් තියෙනවද? පන්සිල් රැකගත්තොත් මට මේ විදිහේ දේවල් ලැබෙයි. මාසික දෙක සැරයක්වත් අටසිල් ආරක්ෂා කෙරුවොත් මගේ ජීවිතේ බොහොම වටී. තෙරුවන් සරණ යන්න පුළුවන් වුණොත් මං අපායින් නිදහස් වෙයි. ඒ ක්‍රමයේ පිළිබඳව අපිට ශ්‍රද්ධාවක් තියෙනවද? නැති නිසා අපි එක් තැන නැහැ. ඒ ක්‍රමයේ පිළිබඳව ශ්‍රද්ධාව නැති නිසා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් හරියටම බුදුන් සරණ ගියා නම් මේ දේශනා මාලාවෙම මීට කලින් දේශනාවේදී ඊටාම කෙටියෙන් සිහිපත් කළා බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියලා. අපි දන්නවා බෞද්ධයෙක් වෙන හැටි. ආකාර හතරක් තියෙනවා බෞද්ධයෙක් වෙන්නේ. ඒ ආකාර හතරෙන් එකක් යටතේ අනිවාර්යෙන් බෞද්ධ නුනොත් අපි බෞද්ධ කියලා හිතාගෙන ඉන්නවා විතරයි. gedare ඉන්න සුනකයා මෙරළ යනවත් gedare ඉන්න මිනිස්සයා මෙරළ යනවත් අතර කිසි වෙනසක් වෙනසක් නෑ අපි හිතාගෙන ඉන්නවා බෞද්ධය කියලා. නමුත් බෞද්ධ නෑ. බෞද්ධ වෙන්න ආකාර හතරක් තියෙනවා. ඒ ආකාර හතරෙන් එකක් යටතේ අනිවාර්යෙන් බුදුන් සරණ යා යුතුයි තථාගතයන් වහන්සේ දේශනා කළා පහාය මානුසන්දේහං යම් කෙනෙක් බුදුන් සරණ ගියා නම් දේවකායන් පරිපූර්ණසන්ති මේ මනුෂ්‍යකය ඉක්මවනොත් සමගම දෙව් පිරිස සම්පූර්ණ කරන බවයි දේශනා කරන්නේ කියන්නේ සතර පායෙන් නිදහස් මේ කාරණාව ගැඹුරට කල්පනා කෙරුවොත් ධර්මාර්ථයත් එක්ක හිතෙන්න පුළුවන් බෞද්ධ ආපායයන් නැති කෙනෙක් කියලා. ඉතින් ඒක වැරදි වෙන්නේ වැරදි වෙන්නේ නැහැ. බෞද්ධයා කියන්නේ තෙරුවන් සරණ ගියපු කෙනා. ඉතින් සෝවාන් කියන උතුම් ආර්ය මාර්ගඵලයේ ලබාපු නැති අපි ඔක්කොම අපායට වැටෙනවද? ගොඩට වැටෙනවද කියලා දන්නේ නැහැ. වැට උඩ ඉන්නේ. කොහාට වැටෙයිද දන්නේ නැහැ. ඒ නිරේ දොරවලුත් ඇරලයි තියලා තියෙන්නේ. හැබැයි ඒ උතුම් තැනට යන්න බැරි වෙච්ච පුජ්‍යලයට එයින් මිදෙන්න තියෙනවා නම් යම් මගක් එකම මඟ තමයි තෙරුවන් සරණ යන එක. ඉතින් අපිට ඒක ඒ තරම් වටින්නේ ඊට වඩා අධ්‍යාපන ක්‍රමය අපිට වටිනවා. ඊට වඩා ධනෝපායන ක්‍රමය, ඊට වඩා ව්‍යාපාර ක්‍රමය, ඊට වඩා සැප ලැබෙන මේ ලෝකේ ලෞකික ක්‍රම අපිට හරි වටිනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යමෙක් බුදුන් සරණ ගියොත් එයාගේ ජීවිතය ලෞකික ධනෙින් පිරෙනවා, ලෝකෝත්තර ධනෙින් පිරෙනවා. ඒකට හොඳ රස්සාවක් කියන එක කීවොත් ධර්ම ගෞරවයට ගැලපෙන්නේ නැහැ ඒක. නමුත් හරියටම බුදුන් සරණ යන්න පුළුවන් නම් ඔබ බලාපොරොත්තු වෙන එළව මෙලව සැප දෙකම අඩු නැතුව ලැබෙනවා. එහෙම කීවා වුණාට එහෙම අහලා තියෙනවා වුණාට මේ අනික් දේවල් අතරේ බුදුන් සරණ යාම අපිට ඒ තරම් වටින දෙයක් වෙලා නැහැ කියන තැන මොකද්ද පේන්නේ? අපි ගාව ශ්‍රද්ධාව ශ්‍රද්ධාව නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඉස්සරළම ප්‍රඥාව දියුණු කරන්න නෙවෙයි. එහෙනම් ශ්‍රද්ධාව දියුණු කරන්නයි. ඒ වුණාට අපි බලන බලන තැන අපිට මොකද්ද පේන්නේ? අපි බලන බලන තැන පේන්නේ බොහෝ දෙනා එකපාරම ප්‍රඥාවට පයින් ලෑස්ති වෙනවා මිසක් මුල් නෑ. හැමෝම ලෑස්ති ඉක්මනට භාවනා කරලා මොනවා හරි කරගන්න. ඒ අර මාර්ගඵල පිළිබඳව තණ්හාවක් තියෙන හින්දාද කොහෙද දන්නේ නෑ. ඉතින් ඒ ක්‍රමයේ එපා කියනවද මේ? නෑ. ඒක කරන්නම අවශ්‍යයි මුල ඉඳලම. නමුත් ඒක සම්පූර්ණ කරන්න බෑ ශ්‍රද්ධාව නැත්තම්. ඒක සම්පූර්ණ වෙන්නේ නෑ තෙරුවන් සරණ ගිහිල්ලා නැත්තම්. මේ ලෝකේ භාවනා කරන ඕනම කෙනෙකුට ඒකට ආගම් ભેදයක් නෑ. භාවනා කරන ඕනම කෙනෙකුට යම් සෝයක් තියෙනවා. ඕනම කෙනෙකුට යම් සෝයක් තියෙනවා. හැබැයි ඒක බොහොම ටිකයි තියෙන්නේ. මගට විතරයි තියෙන්නේ එතනින් එහාට වැඩෙන්නේ නැහැ. අවුරුදු 20ක් 25ක් කරනවා එතනම තමයි. හේතුව හේතුව බුදුන් සරණ ගිහිල්ලා නැහැ. ආපහු තෙරුවන් සරණ ගිහිල්ලා උත්සාහ කරන්න ඕනේ එතනින් එහාට එතනින් එහාට යන්න. ඒත් ඒක ශ්‍රද්ධාව ශ්‍රද්ධාව දියුණු වෙන්න ඕනේ. තෙරුවන් සරණ ගියා නම් ශ්‍රද්ධාව ශ්‍රද්ධාව දියුණු වෙනවා. එහෙනම් අපි ඉස්සරලාම ශ්‍රද්ධාව දියුණු කරන්න ඕනේ ජීවිතේක. ඒ ශ්‍රද්ධාව හරියට වටිනවා. ඒ ශ්‍රද්ධාවෙන් අපි කරන ඕනම පින්කමක් අතිශයින්ම මහත්ඵල කරනවා ඒ ශ්‍රද්ධාව. මීට කලින් දේශනාවක සඳහන් කළ අපීත විමානයේ පිළිබඳව. කාරණාව පැහැදිලි වෙන්න ඕන නිසා කරුණු කීපයක් එයින් සිහිපත් කරමු. එක දිව්‍යාංගනාවක්, එක කාන්තාවක් හිටපු ගමන් මැරිලා ගිහිල්ලා දිව්‍යාංගනාවන් අතර පහළ වෙනවා. සක්‍ර දේවේන්ද්‍ර මහරජතුමාගේ දිව්‍යාංගනාවන් පිරිස කෝටි දෙකහමාරයි කියලා සඳහන් කරනවා. මේ කෝටි දෙකහමාරක් දිව්‍යාංගනාවන් අතර මේ කාන්තාව මැරිලා ගිහිල්ලා පහළ වෙනවා කෝටි දෙකහමාරම අභිභවනය කරමින් තමයි පහළ වෙන්නේ. ඒ කෝටි දෙකහමාරටම වඩා මෙයා මෙයා ලස්සනයි සියලු සම්පත් වලින් අනුනයි. ඒ වෙලාවේ ශක්දීන් වහනවා දිව්‍යාංගනාව මීට මොහොතකට කලින් ඔබ මන්ලෝදි කරපු පින්කම මොකද්ද කියලා. ස්වාමීනි කෝසාතකී නාම ලත්ති බන්ති මනුස්ස ලෝකේ තියෙනවා කෝසාතකී කියලා වැලක්. කිත්තිතාන බිජ්ජිතා ඊටාම කීර්තිමත් වැලක්. හැබැයි කවුරුවත් ගණන් ගන්න යන බිජ්ජිතා කියලා කියන්නේ ඒකයි. ඊටාම කීර්තිමත්. නමුත් කවුරුවත් ගණන් ගන්නෑ. ආන්ගේ කවුරුවත් ගණන් ගන්න නැති වැලෙන් මල් හතරක් කඩාගෙන මම තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් මහසෑය දිහාට ගමන් කළා. ස්වාමීනි මම ගමන් කළේ චෛත්‍ය ළඟට යනවා කියන චේතනාවෙන් නෙමෙයි ඒ වැඩේ ඉන්නේ මගේ තථාගතයන් වහන්සේ කියන ශ්‍රද්ධාවෙන් මට පාරේ යන අය පෙවුන්නේ පාරේ අය කරන වැඩ පෙනුන්නේ පාරේ තියෙන වෙළඳ සැල් පෙනුන්නේ නමුත් පාරයින ඉලඳට පැට උදාලා ඉඳලා ඇයලගින් යන මට ඇය ඇන්න ඇනලා මාව මැරුවා ස්වාමීනි මේ මැරිච්ච ගමන් තමයි මම මෙතන පහළ වුණේ ස්වාමීනි මල් හතර මම චෛත්‍ය ඉලක්ක කරගෙන අරගෙන ගියා විතරයි මේ මල් හතර මං සෑයට පූජා කළා නම් මම මෙතන උපදින්නේ නැහැ මං උපදින්නේ මීට වඩා ඉහළ තැනක ශ්‍රද්ධාව අපිට එහෙම ශ්‍රද්ධාවල් තියෙනවද ජීවමාන සංඥාවෙන් ශ්‍රද්ධාව එමනම් හරි වටිනවා මේ ජීවමාන සංඥාව කියන එක කෙනෙක් අපෙන් අහන්න පුළුවන් වැලි වැල් මැටි සිමෙන්ති කොන්ක්‍රීට් වලට මල් පූජා කරුවාට පින් සිද්ධ වෙයිද ආහාර පූජා කෙරුවට පින් සිද්ධ වෙයිද කියලා ප්‍රශ්නයක් අපෙන් කෙනෙක් ඇහුවොත් උත්තර දෙන්න බැරුව අපි අතරමං වෙන්න අතරමං වෙන්න පුළුවන්. ඉතින් වැලිගල් මැටි වලට මල් පූජා කෙරුවට නම් පින් සිද්ධ වෙන්නේ නැති බව අපි හැමෝටම තේරෙනවා. නමුත් එතෙන්ට යනකොට ජීවමාන සංඥාව කියන එක අපි අරගෙන යන්න ඕනේ. බුදු පියාණන් වහන්සේගේ සුගන්ධ කුටියට අපි යනවා ආහාර ටිකක් අරගෙන, දානි ටිකක් අරගෙන. අද අපිට තියෙන සුගන්ධ කුටිය තමයි වාග්යතුන් වහන්සේ වැඩ ඉන්න විහාරේ. මේක තමයි සුගන්ධ කුටිය. ජීවමාන සංඥාවක් ගන්න එපාය. ජේතවනාරාමයට ගියපු රජසිටුමැති යමතිවරු බුදු පියාණන් වහන්සේ කොහෙද කියලා රහතන් වහන්සේලාගෙන් භික්ෂූන්ගෙන් අහනවා ස්වාමීනි කෝ බුදු පියාණන් වහන්සේ. මහරජතුමනි ඔය වහලා තියෙන කුටියේ වැඩ ඉන්නේ උන්වහන්සේ තමයි. ආලින්දයට ගිහිල්ලා උගුර පාදලා දොරට තට්ටු කරන්න දොර ඇරෙයි එහෙනම් එතන ආචාර සමාචාර විදි කීපයක් තියෙනවා. අපි ගාව ඒ ක්‍රම නැද්ද? අපි ගාවත් තියෙනවා. අපි කාගේවත් ගෙදරකට ගිහිල්ලා කාටවත් කතා කරන්නේ නැතුව එක පාරම ගෙට ඇතුල් වෙන්නේ නැහනේ. යටත් පිරිසෙන් අම්මා තාත්තා දුවගේ පුතාගේ කාමරයට ඇතුල් වෙන්නේ කතා නොකර. හරියට මේ ක්‍රමය අනුගමනය කරනවා නම් එහෙමනම් පන්සලට ගිහිල්ලා අපිට දොර අරගෙන එක පාරම බුදු පියාණන් වහන්සේගේ කුටියට ඇතුල් වෙන්නේ බෑ ජීවමාන සංඥාවක් අරගත්තොත්. එහෙනම් එතෙන්ට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට කතා කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වඳගන්න මං ආවා. නැත්නම් ඔබ වහන්සේගේ හීල් දාන්නේ මම අරන් ආවා. මේක අද හැටියට මේ කාරණාව දන්නේ නැති ශ්‍රද්ධාව නැති පුජ්‍යලයකට ඇහෙන්න කීවොත් දොර ගාව ඉඳලා මේ මිනිස්සයා හිතයි අපිට පිස්සු කියලා. ඒ හින්දා අපි ඒක හදවතින් කතා කරගන්න එක ඒක බොහොම හොඳයි තව කෙනෙකුට පෞසිද්ධ කරනවට වඩා. කතා කරලා සුගන්ධ කුටිය ඇරලා බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටවල වැඳලා භාග්‍යතුන් වහන්සේ මම සුගන්ධ කුටිය අමදින්නම් අවසර ඉල්ලන්න ඕනේ තුන් පාරක්වත් එක පාරක් නෙමෙයි දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම මහා කාරුණික අති උත්තමයන් වහන්සේ ළඟ ඒ සමාව එහෙම්මම ඉල්ලන්න ඕනේ බුදු පියාණන් වහන්සේගෙන්. මොකද අපි වෙනුවෙන් ලෝක ධාතුවේ මෙච්චර දුක් විඳපු අය තව ඉන්නවද? අපි වෙනුවෙන් ලෝක ධාතුවේ එච්චර කැප කරපු අය තව ඉන්නවද? එහෙමයි ලෝකේ කොහෙවත් නැහැ. දීපංකර බුදු පියාණන් වහන්සේගෙන් බණපද දෙකක් අහලා නිවන් අවබෝධ කරන්න හිටපු උත්තමයන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂයකට සංසාරයට බහින්න වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි. කොච්චර කාලයක්ද මහා කල්ප අසංඛ්‍ය 4ක් කියලා කියන්නේ අසංඛ්‍ය කියන්නේ 1.140න්. එහෙනම් මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය කීයක් තියෙනවද? මහා කල්පයක් ඇතුලේ තියෙන පුංචිම කල්පයට කියන්නේ අන්තර කල්පය. අන්තර කල්පය ඇතුලේ තියෙනවා අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක් මනුස්ස වර්ෂ. අසංඛ්‍ය 86 ලක්ෂ 40000 256ක් තියෙනවා ඒක මහා කල්පයක් ඇතුලේ. මහා කල්ප 1.140 හතරකුත් ලක්ෂ එකක් සංසාරයට බැහැගන්නේ උන්වහන්සේට වෙන මොකවත් හේතුවක් තිබ්බ නිසාද? නෑ සංසාරි දුක් විඳින සත්වයා අසීමාන්තික සංසාර සාගරයෙන් එතර කරවන්න. සතර අපාය දැක්ක උන්වහන්සේ. දැකලයි අපිට පිහිටෙන්න තියෙන්නේ කියලා මේ දුක, ಜಾති ಜಾති දුක, අම්මගේ කුස ඇතුලේ විඳින දුක, ಜಾති දුක, ඉපදිලා විඳින දුක, ඊළඟට ව්‍යාධි, ඊළඟට මරණ, ඊළඟට ජරා මේ හැමදේම අපි ජීවිතේ දකිනවා. භාග්‍යතුන් වහන්සේ ඒක දැක්කේ මේ මිනිස්සු අපායට වැටුනොත් ගොඩ එන්නේ නැහැ. ගොඩ ආවත් ආය වැටෙනවා අපායට. ඔබත් මමත් අපායේ ගිය වාර සීමාවක් නැහැ. නමුත් මොන හේතුවක් නිසා හරි සංසාරේ රැකගත්ත මහා සීලයක බලය ඉස්මතු වෙලා අද අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ ජීවිතෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය අපි අරගන්න ඕන මේ මොහොතේ. ඒක හෙටට කල් දාන්න පුළුවන්ද? අදරයට මරුණොත් හෙට මොනවා කරන්නද? භාග්‍යතුන් වහන්සේක දේශනා කරනවා කෝ ජඤ්ඤා මරණං සුවේ කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. ඒ හින්දා අද කළ යුතු දේවල් අජ්ජේව කිච්ඡං ආතප්පං අද කළ යුතු කාර්ය අදම අදම කරන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට ගියහම අවසර ඉල්ලලා අමුදින්න ඕනේ මකුළු දෙල් ටික අරින් කරලා, දේවිලි ටික පිහලා, පරමල් ටික අයින් කරලා මේ කෝටියක් වේදම් කරලා පුළුවන් දේ පින ගන්න. මේ පින සල්ලි වලට ගන්න බෑනේ. ඒ හින්දා ඒ දවසට වරුවක් විතර නිමාඩු දාලා ඒ වෙනුවෙන් යොදවන එක සංසාර විමුක්තිය උදෙසායි. මේ තමයි සසර රැස් කරන ධනය. අනික රැස් කරපු සියලුම දේවල් අවු වේලි වේලි හොයාපුවත් වැස්සේ තෙමි තෙමි හොයාපුවත් නොයෙක් දහදුක් නිඳ හොයාපුවක් ඔක්කොම මේ ලෝකේ ලෝකයට දාලා අපි යනකොට හිස් අතින්මයි යන්නේ. ඒ නිසා මේ තමයි අපට ගෙනියන්න හොයන ධනය. ඒක හරියටම හොයාගන්න. ඒ ක්‍රමය ගැන ශ්‍රද්ධාවක් ඕනේ ඒක හොයාගන්න ඕනේ කියලා. එහෙම අමදිනවා නම් බුදුමෙදුරේ අපි දූවිලි තියන්නේ කවදාවත් බුදු පියාණන් වහන්සේ නිවගන්නනවා. ඒ දාන 14 අති උදාාරතර වූ පෞද්ගලික දාණය තථාගතයන් වහන්සේට පිළිගන්වන දාණයමයි. ඒ ආනිසංසය අද උන්වහන්සේ පිරිනිවන් පෑවට ඒ විදිහටම ලබා ගන්න ඒ විදිහටම ලබන්න පුළුවන් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි එකතු කරලා ඒ පින්කම කරන්න ඕනේ. එහෙමනම් අවසර ඉල්ලලා බුදුරජාණන් වහන්සේට දානදීක පූජා කරන්න. එහෙම පූජා කරාම ඒක උන්වහන්සේට වළඳන්න පුළුවන් විදිහට පූජා කරන්න ඕනේ. පස්දා ඕනේ කිව්ව මම ඒකයි. දානි ටික වෙන මොහොතට හදලා හරි සතුටුයි පින්නතුනි එහෙම දානි ටික පූජා කරගත්තාම. හිතන්නකෝ අපි සමහර දවස් වලට කෑම මේසෙට කෑම ටික අරලා තියෙනවා තාම දුම් යන ආහාර වලින්. තාම නිමිල නැහැ. දැකලා තියෙනවද කොතනවත් බුදු පියාණන් වහන්සේ ළඟ එහෙම ආහාර වෙලා තියෙනවා. මාසිකට එක දවසක් ගෙදර පූජා කරගන්න එහෙම දාන වේලා. හොඳට පාත්‍රයක් සකස් කරගෙන, දීශි ටිකක් සකස් කරගෙන, ව්‍යංජන තුන හතරක් උයලා, බොහොම රස්නින් පිටම්පත් කරලා බලාගෙන ඉන්නකෝ ඇති වෙන සතුට. ඒ තමයි පින. ඒ තමයි ශ්‍රද්ධාව. මේක මහා ඈතට ගිහිල්ලා තැන් තැන් වල ගිහිල්ලා කරන්න අවශ්‍ය නැහැ. Tamange gederedi ගෙදරදී හරි ලස්සනට කරගන්න පුළුවන් පින්කමක්. ඒ ආදර්ශය ඊට පස්සේ දරු පැටවුන්ටත් යනවා. අපි දෙමව්පියෝ මෙහෙම කෙරුවා. එතකොට අපි ඒගොල්ලන්ට මොන තරම් කල්යාණ මිත්‍ර වෙලාද? ඒගොල්ලෝ කවදාවත් අපිට ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න තියෙන ඉහළම දේ ඒගොල්ලන්ට ඒ ආදර්ශය දෙන එක. එන ශ්‍රද්ධාව අපි ගාව හරිම හරිම හීනයි. භාග්‍යතුන් වහන්සේට දානි පූජා කරාම ජීවමාන සංඥාවක් කරගත්තොත් දාන වළඳන්න යටත් පිරිසින් පැය භාගයක්වත් බුදු පියාණන් වහන්සේට දෙන්න ඕනේ මොකද අපි දානි වළඳනවා වගේ අපි කෑම කනවා වගේ භාග්‍යතුන් වහන්සේ වළඳන්නේ නැහැ. සමහර අය නම් කෑම මේසෙට ගිහිල්ලා ඉඳ ගන්නවා නැගිටිනවා විතරයි අපිට පේන්නේ. අපි අහනවා කෑම කෑවද කියලා. නේද? භාග්‍යතුන් වහන්සේ එහෙම වළඳන්නේ නැහැ. උන්වහන්සේ අපට දේශනා කරන්නේ කොහොමද? බත් කටේ හපන වෙලාවේ අතින් අනන්න එපා. බත් අතින් අනන වෙලාවේ කටේ හපන්න එපා. ඒක තමයි සිහියෙන් ආහාර ගන්න ක්‍රමය. ඉතින් අපිට දේශනා කළා නම් භාග්‍යතුන් වහන්සේ වළඳන්නේ එහෙමමයි දෙන්නේ. එහෙම කල්පනාවෙන් වළඳනකොට යටත් පිරිසෙන් පැය භාගයක්වත් වළඳන්න දෙන්න ඕනේ අර පොඩි ළමයෙකුට ටොපියක් දික් කරලා ගන්නවා වගේ දායින් ටික ආසනිය උඩ තියලා ආපහු අරන් හැරිලා යනවා නම් අපි ගාව එතන ප්‍රඥාව නැහැනේ. මේ සියල්ල කල්පනා කරලා ශ්‍රද්ධාවෙන් ඉන්න ඕනේ අපිට ඒ අතරේ තවත් පින්කමක් කරගත්තේ හැකියි. භාග්‍යතුන් වහන්සේට දාන ටික පූජා කළා උන්වහන්සේ දානේ වළඳනකම් අපිට පුළුවන් මළුවා මෙදලා දාන්න. මළුවා මෙදීමෙන් ලැබෙන කුසලයේ අසීමාන්තිකයි. මේ ශ්‍රද්ධාව අපි ගාව ගන්න ඕනේ. මේ කාරණාව නම් ශ්‍රද්ධාව හරි දිගයි. ශ්‍රද්ධාව නම් චිත්ත ගෘහපතිගේ ශ්‍රද්ධාව වාගේ වෙන්න ඕනේ. මහල්ලක තිස්ස ස්වාමීන් වහන්සේගේ ශ්‍රද්ධාව වගේ වෙන්න ඕනේ. සූරම්බට්ට උපාසක මහත්තයාගේ ශ්‍රද්ධාව වාගේ වෙන්න ඕනේ. සුප්පබුද්ධ කුට්ටිගේ ශ්‍රද්ධාව වාගේ වෙන්න ඕනේ ශ්‍රද්ධාව නම් බෙල්ල කැපුවත් ඒක වෙනස් වෙන්න බෑ. සුප්පබුද්ධ කුට්ටි කියන්නේ ලෙඩෙක්නේ. ඒක පුරාම කුෂ්ඨ හැම වෙලාවෙම දියවැක් කරනවා. පවුලේ මෙයා ළඟට ගන්නෙත් නෑ බණ අහන්න ගියාට කවුරුවත් මෙයා ධර්මශාලාවට ගන්නෙත් නෑ මෙයා ශාලාවෙන් පිට ඉඳගෙන බණ අහන්නේ ඇඟ කහ කහ නමුත් සෝවාන් වෙනවා ශක්‍ර දේවේන්ද්‍රතුමා කල්පනා කරනවා මෙයාගේ ශ්‍රද්ධාව පරීක්ෂා කරන්න ඕනේ දවසක් ජේතවනාරාමේ ඉඳලා එනකොට මගට ඇවිල්ලා කියනවා සුප්‍රබුද්ධ මම ඔබ පෝසතෙක් බවට පත් කරනවා හරි දුප්පත් මම ඔබේ ලෙඩෙත් සනීප කරනවා ඔබ කාටවත් කවුරුවත් ගාවට ඔබට යන්න බෑනේ පිරිස අතරට යන්නත් බෑනේ හැමෝම ඔබ පිළිකුල් කරනවනේ මම ලෙඩෙත් සනීප කරනවා ඔබ ධනවතෙක් බවට පත් කරනවා හැබැයි මං කියනවා වචන තුනක් ඒ වචන තුන කියාපන් එච්චරයි මට ඕනේ මෙයා අහනවා මොකද්ද මෙතන කියනවා බුදුන් බුදුන් නොවේ කියාපන් දහම් දහම් නොවේ කියාපන් සංගුන් සංගුන් නොවේ කියාපන් මෙයා කියනවා ඔබ ඔබ සක්‍රිය වුණත් මහා අඥානේ මගේ කාලේ නාස්ති නොකර මෙතනින් යනවද ආපුවතක් බලාගෙන කියලා කියනවා. යට වටින්නේ සෝරම්බට උපාසක මහත්තයා බුදුරජාණන් වහන්සේත් එක්ක ජේතවනාරාමයට ගිහිල්ලා පංචකාම සම්පත් පිළිබඳව සාකච්ඡාවක යෙදලා ගෙදර එන වෙලාවේ මාරයා කල්පනා කරනවා සූරම් බට්ට රවට්ටන්න ඕනේ. මාරයා යනවා සූරම් බට්ට උපාසක මහත්තයගේ ගෙදර. ගිහිල්ලා ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට වෙස් ගන්නවා දෙතිස් මහා පුරුෂ රක්ෂණයෙන් දිලිසෙනවා මෙයා. ශරීරය රත්තරම් පාටයි රැස් විහිදෙනවා. මාරයා කියන්නේ එහෙම මහා බලවත් කෙනෙක්. පණිවිඩයක් අහනවා බුදු පියාණන් වහන්සේ ගෙදර ඇවිල්ලා කියලා. නමුත් මෙයා කල්පනා කරනවා මම මේ භාග්‍යතුන් වහන්සේත් එක්ක සාකච්ඡාව කරලා තාම ගෙදර යන ගමන් මේ හදිස්සියේ බුදුරජාණන් වහන්සේ මගේ ගෙදර වැඩියද කෙසේ වෙතත් ගෙදර ගිහිල්ලා බලහම භාග්‍යතුන් වහන්සේ වගේම දිලිසෙනවා මහා පුරුෂ ලක්ෂණ පිටතට දකින්න තියෙන දේවල් සියලු දේවල් පේනවා වන්දනා කරනවා අවසරයි ස්වාමීනි වන්දනා කරලා පස්සේ ඉඳ ගන්නවා ඉඳගත්තට පස්සේ මෙයා කියනවා සූරම් බට්ට මගෙත් එක්ක මොහොතකට කලින් විහාරයේදී සාකච්ඡා කරපු වෙලාවේ මම ඔබට කිව්වා නේද මේ පංචේන්ද්‍රියන් අනිත්‍යයි කියලා මට ඒක වැරදිලා කියුණේ. ඒ වෙලාවේ මගේ සිහිය ටිකක් වෙනස් වෙලා තිබුණේ. මෙව අන්ති නෑ. මේ ඇස කන නාසය දිව ශරීරය ලැබිලා තින්නේ ඒ වගේ සැප විඳින්නයි. ඒවට නතු වෙලා ඒ වගේ සැප විඳලා ජීවත් වෙන්න. මේ වෙලාවේ සූරම් බට්ට මොකද්ද හිතන්නේ? බුදුවරුන් යමක් ප්‍රකාශ කළොත් උන්වහන්සේගේ ධානය වෙනස් වෙන්නේ නෑ. උන්වහන්සේ ධානයෙන් තොරව යමක් ප්‍රකාශ කරන්නේ නෑ. උන්වහන්සේට කිසි දෙයක් කිසි දෙයක් ලෝක ධාතුවේ වරදින්නේ නැහැ. එක වචනේ දෙපාරක් දේශනා කරන්නේ නැහැ. කොතනවත් තථාගතයන් වහන්සේ. ඒ නිසා තථාගතයන් වහන්සේට වරදින්නේ ඔබ මාරයා නේද කියලා ඇහුවා. එනට අපිට යම් දහම් කාරණාවක් දහ දිනක් දහ ආකාරයෙන් විස්තර කෙරුවොත් අපි තීරණය කරනවා මේකද හරි මේකයි හරි මේකයි හරි නෑ ඊට වඩා මේකයි හරි කියලා අපි හිතන තැනට නම් අපි යනවා. නමුත් ධර්මයේ හැටියට නම් කාගෙන් ධර්ම කාරණා ඇහුවත් ඒ ධර්මයේ බහා හරියටම බලන්න ඕනේ. හරියටම ධර්ම කාරණාව තියෙන ත්‍රිපිටකයේ යට කතාවේ විතරයි ඒක හරියටම දකින්න ඕනේ. හරියටම ධර්මය අහනවා නම් ධර්මයේ පරිශීලනය කරන්නම කරන්නම වෙනවා. මොකද වැරදි නිවැරදි කරගෙන අපිට අපේ ගමන යන්න ඕන නිසා කෙනෙක් කියන කාරණාව වැරදුනා කියලා එයාට වඩා හානියක් අපිට වෙනවා. එයාට හානියක් වෙනවා එයා කියපු කාරණාව නිසා. ඒක ඔස්සේ ගමන් කරන අපටත් ලොකු හානියක් වෙනවා. ඒ හින්දා අපි ඒක නිවැරදි කරගන්න ඕනේ. උඹ මාර්යන්නේද කියලා කොට පස්සේ මාර්යා අතුරු දහන් වෙලා යනවා මහල්ලක තිස්ස ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ බොහෝම වයසට ගිහිල්ලා මහාන වෙන්නේ. උන්වහන්සේ කල්පනා කරනවා මහාන වුණා කියලා මගේ නිවන හැදෙන්නේ මං අපායෙන් නිදහස් වෙන එකක් නෑ. මට තව ටික දවසයි තියෙන්නේ මට වයසයි. මම මැරෙයි හෙට අනිද්දා. ඉතින්ද වහ වහ මං රහත් වෙන්න ඕනේ කියලා හිතලා නිදි මරාගෙන බණ භාවනා කටයුතු වල යෙදෙනවා. කොයිතරම් නිදි මරනවද? මෙයා නිින්ද තමන් හොයාගෙන එන නිසා ගිහිල්ලා කරවටක් වතුරට බහිනවා. වතුරට බැහැලා පිදුරු කොට්ටයක් තමලා ඔළුව උඩ තියාගෙන තමයි භාවනා කරන්නේ. කරවටක් වතුරේ නිින්දයයි කියලා. වීරිය සංසාරයෙන් හිතර යන්න. ඒ ඒ ශ්‍රද්ධාවයි එනම් දේශනා කරනවා එවන් ශ්‍රද්ධාවක් අවශ්‍යයි මේ ශාසනයේ මේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න. එතකොට අපි ගාව ශ්‍රද්ධාවක් තියා ශ්‍රද්ධා මාත්‍රයක්වත් ශ්‍රද්ධා මාත්‍රයක්වත් අපි ගාව තාම තාම තිබිලා නැහැ. තථාගතයන් වහන්සේගේ ජීවිතය පිළිබඳව අපි පිළිගත්ත වැරදි ධර්ම කාරණා බොහොමයි. එක තැනක අපි අහලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයාට ශිල්ප උගන්වන්න ගුරුවරයෙක් හිටියා කියලා. අපි ඒක එහෙම කරපිටින් බාර ගන්නවා සිද්ධාර්ථ කුමාරයාට ගුරුවරයෙක් හිටියා කියලා. කවුද ගුරුවරයා? සර්ව මිත්‍රයා. සිද්ධාර්ථ ආත්ම භාවයේ විතරක් නෙවෙයි එයින් එහාට පෙර ආත්ම භාව කීපයක්ම මේ අති උත්තමයන් වහන්සේට ගුරුවරු ඉඳලා නැහැ. උන්වහන්සේට ගුරුවරු නැහැ ලෝකේ. උන්වහන්සේට උගන්වන්නේ. කුසරජ්ජුරවන්ට ගුරුවරයෙක් නැහැ. මහෞෂධ පඬිතුමාට ගුරුවරයෙක් නැහැ. විදුර ජාතකයේදී උන්වහන්සේට එතනදී ගුරුවරයෙක් නැහැ. මේ ආත්ම භාවයේ එකවත් උන්වහන්සේට ගුරුවරු ගුරුවරු නැහැ. ස්වයම්බු ඥානයක් Tamanට වැටහෙන ඥානයක් උන්වහන්සේට තියෙන්නේ. කුස රජුරු දෙමව්පියෝ කියනවා විවාහ වෙන්න විවාහ වෙන්න පුතේ කියලා තරුණයාට. මෙයා කියන මම විවාහ වෙන්නේ නැහැ මම කැමති නැහැ විවාහ ජීවිතේට. නමුත් දිගින් දිගට බෑ කියනකොට දෙමව්පියන්ගේ හිත රිදෙයි කියලා එයා බයයි. මොකද මව්පියන්ගේ හිත රිදවන එක ලොකු පාපයක් නිසා. උපායක් කල්පනා කරලා රත්තරන් අරගෙන රන් කරුවට දීලා කියනවා ලස්සන කාන්තා රූපයක් හදන්න මේකෙන්. රංකරුවට ඒක හදන්න දීලා මෙයත් රූපයක් හදනවා. අරයා මූර්ති ශිල්පය හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. මෙයා මොකවත් ඉගෙන ගත්තේ නැහැ. මෙයාගේකත් හදලා ඉවරයි දැන්. රාජසභාවේ ඉන්නකොට රංකරුවා රූපය අරන් එනවා. නමුත් මෙයා බලාපොරොත්තු තරම් ලස්සන එකේ ඒක නෑ. ඒ වෙලාවේ කියනවා මගේ මාලිගාව ඇතුලේ තියෙනවා මං හදාපු රූපයක්. ගිහිල්ලා ඒකත් අරන් එන්න කියලා. සංකල්පය තමයි කියන්නේ. සංකල්ප මාලිගාව ගාවට ඇවිල්ලා ආපහු ගිහිල්ලා කියන ස්වාමීනි මට නම් ලැජ්ජායි බෑ ඇතුළට යන්න. ඇයි? විෂයන් වහන්සේ ඇතුළේ ඉන්නවා. ඊට පස්සේ කියනවා ඇතුළේ ඉන්නේ බිසව නෙමෙයි මං හදාපු රූපේ තියෙන්නේ. එතකොට බලන්න අරවා මූර්ති ශිල්පියෙක් හැටියට හදාපු රූපයක් මොකවත් නිගෙන ගන්න නැතුව මෙයා හදාපු රූපයත් අතර තියෙන වෙනස ඉගෙන ගත්තේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා ඉගෙන ගත්තෙත් නෑ ඉතින් අපි හැමෝම හිතනවා අපි හැමෝම කියනවා සරෝමිත්‍ර කියලා කෙනෙක් හිටියා නමුත් මෞර්යවින් වහන්සේගේ කුසින් බිහි වෙලා සාක්‍ය රජවරු ඇතින් මහ පොළොවට සිරිපතුල් තැබුවට පස්සේ උන්වහන්සේ ඉස්සලාම බලන්නේ මේ ලෝක ධාතුවේ මට වඩා උතුම්ම ඉන්නවද සිව් දිශාවම බලනවා දස දහසක් ලෝක ධාතුවේ මට වඩා උතුම කවුද ඉන්නේ හැම පැත්තෙම දෙවිවරු ഘോഷා කරනවා ස්වාමීන් වහන්සේට වඩා උතුම් කෙනෙක් ලෝකේ නැති නිසායි මහා සිංහනාදයක් කරන්නේ අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බව. මම මම මේ ලෝකයට අග්‍රයි. මම මේ ලෝකයට ජේෂ්ඨයි. මම මේ ලෝකයට ශ්‍රේෂ්ඨයි. මේක මගේ අන්තිම උපතයි. ඉතින් අග්‍රයි නම් ජේෂ්ඨයි නම් ශ්‍රේෂ්ඨයි නම් ගුරුවරයෙක් හිටිය කියලා කියන්නේ ඊට වඩා අග්‍රයිනේ. නේද? ගුරුවරයෙක් හිටියා නම් Taman අග්‍ර වෙන්නේ නේ. ඒ වුණාට අපි මේ කාරණාව උතනින් උතනින් තේරුම් ගන්නෑ. ධර්මදේශනාවට තියෙන කාලය ඉවරයි. තව එක කාරණාවක් අපි ප්‍රකාශ කරලා ධර්මදේශනාව නිමා කරමු. අපි හැමෝම කතා කරන කාරණාවක් වැඩියෙන් 190ක් විතර කතා කරන කාරණාවක්. බුදු පියාණන් වහන්සේට ගුරුවරයෙක් හිටියා කියන කාරණාව. කවුද බුදු පියාණන් වහන්සේගේ ගුරුවරයා? අපි හැමෝම කියන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයෙන් උන්වහන්සේ ගුරුවරයෙක් කරගත්තා. නමුත් ත්‍රිපිටකයේ ධර්මයේ කිසිම තැනක භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරන්නේ එහෙම දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේට ගුරුවරු බෝධිසත්ව අවදියත් නැහැ බුදුවෙත් ජීවිතෙත් නැහැ සද්ධම්මෝ ගරුකාතබ්බෝ කියලා නම් දේශනා කරනවා. දු පඨම උරුවද සූත්‍රයේ තමයි මේ පැටලිල්ල අපිට කරගෙන තියෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙතන අපිට පැටලෙනවා කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ එක හොඳටම ලිහලා නිවැරදි කරලා දේශනා කරනවා. නමුත් එහෙම දේශනා කරලා තියෙනකොටත් අපි එතන අපි එතන පැටලෙනවා. බුදු පියාණන් වහන්සේ කොතනවත් ධර්මයේ ගුරුවරයා කියලා දේශනා කරන්නේ දේශනා කරන්නේ දෙවිවරු බෝධි මූලයේදී ඇවිල්ලා තථාගතයන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි පෙර බුදවරු තමන් සොයාගත් ධර්මයේ ගරුතන් හිත බාගත්තා. ගරු මිසක් ගුරු නෙමෙයි. ධර්මයේ ගුරු නම් ධර්මයේ අංක 1ට එන්න ඕනේ. උන්වහන්සේගෙත් ගුරුනි. නමුත් මේ ලෝකයේ ඉහළින්ම වැඩ ඉන්න බුද්ධ රත්නයේ මිසක් ධර්ම රත්නයේ නෙවෙයි. එහෙමනම් මේ අපිට පැටලිච්ච වැරදිච්ච තැන් එහෙම තැන් හරියට තියෙනවා. නමුත් ධර්මයේ ගරුතන්හි තිබුවා මිසක් ත්‍රිපිටකයේ කොහෙවත් ධර්මයේ ගුරුතන්හි තිබුවා කියලා නෑ. එහෙමනම් මේ සියලු කරුණු નિවැරදි කරගන්න මං කියවේ ඒකයි හරියටම අපි ධර්මය ධර්මයේ පරිශීලනය කරන්න ඕනේ. පටමුරුවේල සූත්‍රය බලන්නකෝ. මට මං નિවැරදි නම් 44 පිටුව කියලා මට මතකයි. ධර්ම දසද්ධම්මෝ ගරුකාතබ්බෝ කියලා තමයි දේශනා කරන්නේ. එනම් ශ්‍රද්ධාව කියන එක මේ ශාසනයේ ඉහළට යන්න බලාපොරොත්තු වෙන සෑම පුජ්‍යලයකටම අති අවශ්‍ය වූ පළවෙනි කාරණාව ශ්‍රද්ධාවයි. ඒ නිසායි තථාගතයන් වහන්සේ මේ ආලෝක යක්ෂ සේනාධිපතිතුමාට මතක් කරනවා මේ ලෝකේ පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන පළවෙනිම ධනය ශ්‍රද්ධාවයි. වෙනන් තවත් කාරණා හතරක් තියෙනවා මේ ගාථාව තුළ. ඉදිරි දේශනාවකදී පැහැදිලි කරන්න ඉතුරු කරලා අද ධර්ම දේශනාවට කාලේ නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. මේ වෙලාවේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් සංසාර විමුක්තියට අත්වලක් බවට පත් කරගන්න මහත් ලොකු ශක්තියක් ධෛර්යයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ නුගේගොඩ අංක 26 න් 2 චැපල් ලේන් පදිංචි ගයන්ත්‍රී කහවිට මහත්මිය දමයන්ති සමන්ති විශාකා දියණියන් ඇතුළු පවුලේ සැම මගින් විශ්‍රාමික ගුරු ප්‍රේමා ජයසූරිය මාතාව ඇතුළු සියලු දෙනා විසින් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා උතුම් ප්‍රාර්ථනාවන් කීපයක් තියෙනවා KD ඊබට් කහවිට මහතාගේ KD ඊබට් කහවිට මහතා K පෙලෙන්තිනා පීරිස් මහත්මිය යන දෙමව්පියන්ට හා මියගොස් අදට වසර 12ක් පිරීම නිමිත්තෙන් කේ සෝමතිලක පෙරේරා සැමියාට පින් අනුමෝදන් කිරීම සහ AP ආර්යදාස මහතාට පින් අනුමෝදන් කිරීමත් සෙත් ප්‍රාර්ථනා කිරීම කීපයක් තියෙනවා සියලුම දූදරු මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවය සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට සහ දේශකයාණන් වහන්සේටද අවසරයි කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කිරීමත් දැනට රෝගීව වෙසෙන නදුන් පුතා සහ නීලසිරි යන ඥාති පුතණුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් පැමිණි සියලු දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කීම මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනාවයි නිදන ප්‍රාප්තියටපත් වන අපි පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වූ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන් දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ සාධෝ සාධෝ සාධෝ